අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ඕමාන් මේ මස්කට් නගරේ පවත්වන භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ ගත කරන්නේ මේ පැය ධර්ම දේශනා පැය සිළුම දෙනා ඒ ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එත්ත චේ නත්ති අබිනන්දිතබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේත් මතක් කරගත්තා මේ සූත්‍රය අපි ඇත්තටම පටන් ගත්තේ ගැඹුරු තැනකින් ඒ නිසා සමහර විටක ආධුනිකයන්ට යම් යම් අපහසුතාවක් වෙන්න පුළුවන් මේ දෙවෙනි ජවනිකාවෙන් චිත්‍රපටිය පටන් ගත්ත නිසා නමුත් අපි උත්සාහ කරමු දේශනාවේ ස්වභාවයෙන් හැකිතාක් දුරට අපේ අත්දැකීම් වලට සම්බන්ධ කරලා කොහොමද මේ ਸਰුවචන් වහන්සේ ජීවමානව එවකට වැඩ සිටි සංඝයා වහන්සේට දේශනා කරන ලද ගැඹුරක් මේ අවුරුදු 2600 කට පස්සේ අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ එහෙම නැත්නම් අපි මෙතෙක් කල් අපි ළඟ තියෙන අත්දැකීම් ටික කොහොමද මේ වගේ අත්දැකීම් අවබෝධයකට පාදක කරගන්නේ කියලා. ඒ නිසා අවධාරණයෙන් අහන්නේ කියලා මම මුලින්ම මතක් කරනවා. මම මේ ඉදිරියෙන් තියාගත්තේ ඊයේ ඉදිරිපත් කරපු පාලි වාග්මාලාවමයි. ඒක සරුවචන් වහන්සේ විසින් පළවෙනි ජවනිකාවේදී ඒ බ්‍රාහ්මණය ඇවිල්ලා කිංවාදී සමන කිමක් කායි කියලා ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා මොන වාදයක් ඇති මොන යමක් දේශනා කරන කෙනෙක්ද? නැත්නම් මොකද්ද ඔබතුමාගේ උගන්වීම් දර්ශනය? මොකද්ද බුද්ධ ආගමේ කියන පණිවිඩය කියලා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ දෙන පණිවිඩය හරිම මේ සම්ප්‍රදාන කුල පණිවිඩයක් නෙවෙයි. මේ සදීවකේ ලෝකේ සමාලකේ සබ්‍රක්‍මකේ සස්තමන බ්‍රාහ්මනියා පජාය සදීව මනුස්සාය දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව සහිත මේ ලෝකයේ කිසි කෙනෙක් එක්ක වාදයක පැටලෙන්නේ නැද්ද තමයි තමයි මගේ දක්ෂකම. එදා මම උගන්වන දේ. එදා මම කියන්නේ. ඊට පස්සේ මතක් කරනවා මම ඒ වාදයකට පැටලෙන්නේ නැත්තේ මම කලින්ම මගේ තෘෂ්ණාව අයින් කරලා තියෙනවා. මට කිසිම සැකයකුත් නැහැ. විචිකිච්ඡාවකුත් නැහැ. භවා භවයේ පැවැත්වෙන්න ජය ගන්න ඕනකමකුත් මගේ නැහැ. ඒ නිසා මට දෙන දෙයට බත් ඕනනම් බත් දෙනවා මිසක්කා වාදයකට පැටලෙන්නේ නැහැ. ඉතින් මේක අනිකුත් සියලුම ආගමික ශාස්ත්‍රඥ අතර එහෙනම් දේශකයන් එක්ක බලනකොට ඒ සම්පූර්ණ විප්ලවීය එහෙම නැත්නම් රැඩිකල් වාදී උත්තරයක්. ඒ දියුණුවට පස්සේ දැන් අර බමුණට වෙන්නේත් ඒකමයි. එයා ඔළුව ඔල්ලලා, දිව නෙරලා, නලල් රැඩි ගන්නවලා අර හැරමිටි ඉරිලා නැගලා යනවා යන්න කියලා. අර ඊට පස්සේ බෑ මේ දෙබස පවත්තන්න බෑ. එහෙම නැත්නම් සල්ලාපයක් පවත්තන්න බෑ. ඊට පස්සේ සරුවච්චන් ආංශය දැන් මේ වෙච්ච සිද්ධිය සංඝයා වහන්සේට ගිහිල්ලා මතක් කරනවා. මහන්නේ මම මෙහෙම දිවා විහරණය සඳහා ගියාට පස්සේ මේ දණ්ඩපාණි බාප්මණෙක් ඇවිලා හර්මිටියක වාරුවෙන් ආව බමුණෙක් ඇවිලා මගෙන් ඇහුවා කිමක්යි කිං වාදී කියලා ඔබ කොමන වාදයක් ඇති කෙනෙක්ද මොන වගේ දෙයක් ලෝකයට ප්‍රකාශ කරන කෙනෙක්ද කියලා. එතකොට මම ඒ බමුණට කිව්වා මම මේ ලෝකේ ගැටෙන්නේ නැති වාද කරන්නේ නැති වාදයක් තමයි මයි ළඟ තියෙන්නේ. ඒක තමයි මම කියන්නේ කියලා. හැබැයි ඒ වාද කරන්නේ නැති බයටවත් මේ පැකිලීමකින්වත් හැකේකින්වත් නෑ කිසිම හැකයක් මගේ හිතෙත් නෑ මට වාද කළ දිනන්න ඕනකමකුත් නෑ ඒ ගතියෙන් යුක්තව මම වාදයට නොපෙළඹීම තමයි මගේ ස්වභාවය කියලා. ඒකටම ඒකට නිකන් සමාන්තරව යන කතාවක් ਸਰවඥාන්සේ වෙන වෙන තැන්වල සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. මම මේ ලෝකයේත් එක්ක කවදාවත් ගැටෙන්නේ නෑ. ඒ වුණාට ලෝකයා මයිත් එක ගැටෙන එක කවදාවත් නතර වෙන්නේ නැහැ කියලා. මේක නිකන් පරස්පර විරෝධී වගේ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැත්තම් ලෝකයා බුදුරජාණන්සේත් එක්ක ගැටෙන්නත් බෑනේ කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් පේනවා ආර්යයන් වහන්සේ නමකට සාසුන් වහන්සේ නමකට හැම පැත්තෙම මාළුන්ට පොරි දැම්මා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා ප්‍රශ්න කරනවා වාද කරනවා අවසල ගන්න බලනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ කවුරු මොන જાතියෙන් අවසන්න ගියත් ඇවිස්සෙන්නේ නැහැ. මේකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අකුප්පාමේ චේතෝ විමුක්ති මම කිප්පෙන්නේ නැහැ. ධම්මචක්කපවත්තන සූත්‍රයේම සඳහන් කරනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. මාව කුප්පන්න කාටවත් බෑ. ඒක නිකන් සාමාන්‍යයෙන් අද ලෝකේ තියෙන විදිහට බැලුවොත් අපිට ටෙලිවිෂන් එක ස්ටාර්ට් කරන්න පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එකකින්. රිමෝට් කන්ට්‍රෝල් එකේ බටන් තද කරනකොට ඒක ඒ විදිහට වැඩ කරනවා. අපි හිතමු රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි නැත්තම් ටෙලිවිෂන් එක වැඩ කරන්නේ නැහැ. අර වගේ තමයි බුදුජාණන් වහන්සේට සිග්නල් එවන මැෂින් අපි ළඟ තියෙන එකකවත් බැටරි නැහැ. ඉතින් අපි අර බොත්තම් මේ බොත්තම් තද කරාට බුදුජාණන් වහන්සේට එහෙම මෙතෙදි දිගේ යන්නේ නැහැ. ඒ නිසා කිපෙන්නේ නැහැ. දැන් අනිත් අයක වෙලා තියෙන්නේ එකක් කරනකොට මෙයා දෙකක් කරනවා. ගැටුමම තමයි දිගට තියෙන්නේ. අන්නේ විදිහට ගැටෙන ලෝකෙක නොගැටි ගත කිරීමට ඉගෙන ගන්න මේ කලාව කලාවක්ද වාදයක්ද විද්‍යාවක්ද මන් දන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ මේ විසම ලෝකයේ සමහිත පැවැත්වීම කියලා. ලෝකයේ හැම වෙලාවෙම රණ්ඩුවට උරුට්ටුවට වාදෙට පැටලෙන්න ඉන්න ලෝකයක්. ඒ ලෝකයේ පොල්තෙල් ගහගෙන වගේ ග්‍රීසියකා වගේ මීට lessල යන ක්‍රමයක් බුදුහාම පෙන්නලා දීලා තියෙනවා. ග්‍රීසියකා මම හිතන්නේ මෙහෙට ආරංචි වෙන්න නැතුව ඇති. ගනුවර පැත්තේ හිටිය ග්‍රීසියකා කියලා එකේ හැන්දාවට ඇවිල්ලා මේ ගෑනුගේ ඇඟට පයින්නවා. අල්ලන්න හදනකොට අහුවෙන්නේ නැහැ හැමතැනම ග්‍රීස් ගාගෙන ඉන්නේ. ඉතින් ඇඳ වෙනකොට හරි ප්‍රශ්න වෙන්න පටන් ගත්ත නුවර පැත්තේ පොලිසියමුත් යනවා. ඌ වෙන සල්ලි හරි මේ හොයන්නේ නැහැ. කාන්තාව පිටිපස්සේ යනවා. අල්ලන්නත් බෑ අල්ලනවා ග්‍රීස්. ලෙසනෝ. ඉතින් බුදුරණාහිත් බනෝර ග්‍රීසයකෙත් තමයි. අල්ලන්න හදන හැම කෙනාම හරියට ආඳාගේ වලිගෙන් ඇල්ලුවා වගේ සුස් ගාලා ලෙසනවා. ඉතින් මේ ලෙස්සීමේ කලාවක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. ඉතින් අර සංඝයා වහන්සේලාට අවිලා කිව්වට පස්සේ මහන්නේ මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත මහාන බමුණන් සහිත ලෝකයේ න කේනචි විග්ගහිය තිටති කිසි කෙනෙක් එක්ක ගැටුමකට වාදයකට යන්නේ එහෙම කිව්වට පස්සේ මේ බමුණා ඔළුව හොල්ලලා දිවේදියට දාලා නල්ල රැලි ගන්නගෙන ගියා කිව්වට පස්සේ ඉතින් එක සංඝයා වහන්සේ නමක් කීයේ මං කිව්වා වගේ අහනවා සාංශ මොකද්ද මේ වාදේ කියලා. දැන් වහන්සේ කියන මේක කොහොමද අපි දැන් ඔබ වහන්සේ වෙනුවෙන් ඇවිල්ලා පැවිදිලා ඉන්න කට්ටියනේ. අපි ඔබ වහන්සේ වෙනුවෙන් නෑදෑයෝද නිශ්චල චංචල දේපල අතහැරලා අපි අබිනිෂ්ක්‍මණය කරලා ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඔය කියන කතාව බමුණ විතර නේ අපි දන්නේත් නැහැ. ඒක නිසා මේ වාදී කියලා දෙන්නේ. දැන් ඒතකොට බුදුරජාණන් අර නච ලෝකේනච ලෝකේ විග්ගහිය තිටති කියලා කෙනෙක් ගැටෙන්නේ නැතුව ඉන්න ක්‍රමය දැන් වෙන වචනෙන් උගන්වනවා ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන්. ඒක තමයි අපි ඔය මාතෘකාව වශයෙන් ගත්තේ. යතෝ නිදානම් පුරිසං යතෝ නිදානම් බික්කු පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බං මහණි තමන්ගේ හිතට යම් කිසි බල්පල් හැලි කතාවක් එනවනම් ඇදිලා යන දෙයක් එනවනම් කතන්දර ගෙතෙනවනම් ඒකට සාමාන්‍යයෙන් ත්‍රිපිටකේ පාවිච්චි කරන මේ ප්‍රපංච කියන වචනේ මේකට වාග් බහුල්‍ය කියලා කියනවා මේ කෙටියෙන් කියන්න ඕන එක අස්තර විස්තර සහිතව කියනවා. මේකට අතිශෝක්ති කියලාත් කියනවා. එහෙම නැත්නම් කියන දේ ආලවට්ටම් දානවා කියලාත් කියනවා. ඕනට වැඩිය අඩුවෙන් කියනවා. එහෙම නැත්නම් වැඩියෙන් කියනවා. ඉතින් ඒකට සත්‍යයට විකෘතියක් ඇති වෙනවා මෙතන. ඒක නිසා ඒ අතිශෝක්තිය බොරුවගේ මල්ලි කියලා කියන්නේ. බොරුවම නෙවෙයි, යගේ මල්ලි වගේ. කිසිම පෘතජ්ජනියෙකුට ඇති වෙච්ච දේ ඇති ඇටි කියන්න බෑ. ඒක පොඩ්ඩක් උපදානවා. එහෙන් මෙන් කොන් කපලා හදලා ග්ලොස් ඕවර් එකක් දානවා. දැම්මට පස්සේ සත්‍ය පොඩ්ඩක් විකෘති වෙලා තමයි තව කෙනෙක්ට යන්නේ. එයා තව පොඩ්ඩක් වෙනස් කළා ඊගාව එක්කනට කියනවා. එයා තව පොඩ්ඩක් වෙනස් කළා අනිත් එක්කනට කියනවා. අන්තිමට එළියට යන තොරතුර යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් තියෙන්නේ. ඒක හොඳටම පැහැදිලි ස්ථානයක් පරිපාලනය කරන්න ගියාම. කවමදාකවත් Taman කියන දේ බලාපොරොත්තු වෙන විධානය යන්නෙම නැහැ. ඒගොල්ලෝ ඇත්තට අවංකව මොනවද කරලා තියෙන හැබැයි. කරලා තියෙන එහාට ඕන දෙයක්. මට ඕන දේ වෙලා නැහැ. ඉතින් ඒක ලියලා අත දාලා බලනකොට දැන් අර කවුල් කරලා තියෙන්නේ මම කීවා කියලා නම් ඔටඩි කලින් කරන්න තිබුණා. ඉතින් මේ නිසා හැම තැනම sannivedana ප්‍රශ්නක් තියෙනවා. සමහර කෙනෙක් ඒක කට්ට වෙට්ට පිත්තලකමේටත් පාවිච්චි කරනවා. හැබැයි අහිංසකයා අතරිත් වෙනවා. අන්න වගේ හිත මොකක් හරි වමාරා කරනවා නම් හිත මොකක් හරි අබිරමණය කරනවා නම් අන්නේ දේ වෙනුවට යෝගාවචර ළඟ තියෙනවා නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි මධ්‍යස්ත නොමිලේ ලැබිච්ච අරමුණක් අන්නේ වල්පල් වැල්වටාරම් කතාවල් වැල් ගෙතන කතාවල් වෙනුවට මේ අරමුණට හිත දාන්න පුළුවන් නම් හැබැයි මේ අරමුණට හිත දාන කතාව මේ පාළියේ නෑ අර වල්පැල් හැලි කතාවෙන් හිත බේර ගන්න පුළුවන් නම් එතනම බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා වීතික්කම භූමිය කෙලෙස් නෙවෙයි පරිඋත් ทาน භූමිය කෙලෙස් නෙවෙයි අනුසය භූමිය කෙලෙස් පවා කපලා යනවා කියලා. ඒසේවන්තෝ රාගානුසයානං. ඒ තමයි රාගානුසය කෙලවර. ඒසේවන්තෝ පටිඝානුසයානං. ඒසේවන්තෝ දිඨානුසයානං. ඒසේවන්තෝ විචිකිච්ඡා විචිකිච්ඡානුසයානං. ඒසේවන්තෝ භවරාගානුසයානං. ඒසේවන්තෝ අවිජ්ජානුසයානං. ඒ වල්පල් ඇදෙන කතාව වෙනුවට ඒක වළක්වා ගන්න පුළුවන් නම් එයාගේ තේ රාග අනුසේ නැහැ, ද්වේෂ අනුසේ නැහැ, මෝහ අනුසේ නැහැ, භව රාග අනුසේ නැහැ, අවිජ්ජා අනුසේ නැහැ, දිත්ත අනුසේ නැහැ. ඉතින් ඒක චිත්තක්ෂණයක වෙන වැඩක්. Taman දැනගෙන ඉදිරියට ඉදිරියපත් වෙන අරමුණු වලදී එකක් වැල්බට අරංගවතනවා ප්‍රපංච කරනවා වමහරා කරනවා දිගට දිගට යනවා. අනිත් එක හරීම වියලි හුස්ම. එතන මේ වම දකුණ. ඒකේ කිසිම මේ ඕජාවක් මොනවාක්වත් පේන්නේ නැහැ. හැබැයි ප්‍රත්‍යක්ෂයි. අස්පනා පිට. අන්න ඒ වගේ වටවලල් යන කතාව වෙනුවට මේ ප්‍රත්‍යක්ෂයට හිත දැම්මා නම් ඒ දාන චිත්තක්ෂණේ අපි අර බේරගන්න බේරගෙනilla නිසා වර්තමානයේ හිත පවත්තන චිත්තක්ෂණේ රාගානුසේ නෑ පටිඝානුසේ නෑ භව රාගානුසේ නෑ ඡන්ද රාගේ නෑ අවිජ්ජානුසේ නෑ මේක කවදාවත් පෘථග්ජනයෙකුට තේරෙන්නේ නෑ මොකද පෘථග්ජනයට ඕනේ අර ඕජාව තියෙන එක එයාට ඕනේ සිද්ධි බහුලකම එයාට ඕනේ වැල් වටාරම් කතා. අපි හිතමු බණක් අහලා කවුරු හරි කමඨාන සුද්ධ වෙලා තියෙනයි කියලා. අරමුණු දෙකක් ආවොත් දැන් මම මෙතන ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දැනෙන අතර මට කවුරු හරි කතා කරනවා ඇහෙනවා. ඉතින් කතා කරන ඇහෙනකොට එක්ක මට උකට ආසාවක් ඇති වෙනවා නැත්නම් තරහක් එනවා. ඒක දිගේ ඉතින් යනවා. හිත කතන්දර ගත ගත යනවා. ඒකට මට තේරෙනවා නම් දැන් මේ ඉඳගෙන ඉන්නවා කියන අරමුණ හරිම වියලි ඒක කිසිම දෙයක් නැත්නම් හැබැයි ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බුණා වර්තමාන මොහොතේ. මේ පැත්තෙන් ඇවිල්ලා තව කෙනෙක් කාලවට්ටම් කරනවා. එක්ක තරහ, එක්ක ආසාව, මුක්ක් කරීතක් වෙනවා. එතකොට අපිට ඒ ඇදී යන බව දැනගෙන ඇදී නොයා ඇදී යන්න ඉඩ නොලබා මට පුළුවන් උනායි කියලා හිතමු වර්තමාන මොහොතට සතියට මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිතගේ ඉතින් මෙතන කොහොමද රාගානුසය කැපෙන්නේ මෙතන කොහොමද පටිඝානුසය කැපෙන්නේ? එහෙම නැත්නම් මෙතන කොහොමද දිඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කැපෙන්නේ කියලා මේ කෙනාට ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙන වතයෙන් වටහා ගන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා කාලයක් කරලා කරලා යනකොට තමයි යාට තේරෙන්න පටන් අරගන්නේ ඉස්සර තනම් වගේ මම කටකතන්දර වලට අහු වෙන්නේ නැහැ. කේලම් වලට මගේ නම කියවෙන්නේ නැහැ. එහෙම නැත්නම් වල් පෑලි වලට මම සම්බන්ධ නැහැ. මගේ නම ගෑවෙන්නෙත් නැහැ. මම පුළුවන් තරම් ග්‍රීසියකා වගේ අතේ ගොල්ද දාගෙන කොස් කපන්නා වගේ බේරෙන්න පුළුවන් කියලා ඒ කිනාට තේරෙන්න ගොඩාක් කල් යනවා. බුදුරජාණන් වහන්සේ නම් ඒ චිත්තක්ෂණයම තේරෙනවා. දිනුන කෙනාට නම් හොඳට තේරෙනවා. නමුත් මේ පෘතජන කෙනාට මේ වල් පෑලි හැල්ලි පැත්තක තියලා මේ හුස්ම දිහා බලන එක ඇවිදිනකොට මේ වම දකුණ බලන එක ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්නවා බලන එක මේ තරම් ආනිසංස ජනකයි මුළු භව සංසාරේ පුරාවට හදාන අපු මෝහ පටල එක පාරෙන් චංකල කපලා දාන්න පුළුවන්. නමුත් ඒක විඳ ගන්න බෑ. මේක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒක කොහොමද වෙන්නේ කියලා අදාහ ගන්නත් බෑ. Taman තුල සිද්ධ වුණත් පැටහෙන්නෙත් නෑ. ඒ නිසා මට හිතෙනවා මෙන්න මේ විදිහට මේ සිද්ධ වෙන කාරණාවට අර්ථකතනයක් දෙන්න. අපි දැන් ඉඳගෙන ඉන්නවා. නැත්නම් සක්මන් කරනවා. සක්මන් කරනකොට Taman දැනගන්න ඕනේ හදිසියක් වුණොත් හිත රාගයකට ගියොත් ගෙනල්ලා නතර කරන්න ඕනේ කොතනද කියලා. මේක හරියට මේ බිල්ඩින් එක ගිනි ගත්තොත් කොහෙද ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ෆයර් ඩ්‍රිල් එක හැටියක්. ගොඩනැගිල්ල පිළිබඳ ෆැමිලියරයිසේෂන් එකක් දෙනකොට කියනවා මේකේ සම් විදිහකින් නින්දක් ආවොත් මෙන්න මෙතන ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකේ එතෙන්ට යන්නයි කියලා. ප්ලේන් එක උඩට ගන්න ඉස්සලා කියනවා unlikely situation හදිසිය ලෑන්ඩ් කරන්න වුණොත් දොරවල් තියෙන්නේ මෙතන ආයුධ ගන්න එපා බඩු වහන්න ගන්න එපා අඩිවස සරෙප්පු දාන්න එපා එතනින් යන්න. ඉතින් මේක දැනගෙන තියෙන එක යාලයින් එකේ වගකීමක්. ඒක සාමාන්‍යයෙන් හැම මගියෙකුටම කියනවා. ඔයා ඔක දන්නවයි කියන්නේ බා මේ ප්ලේන් එක අලුත් මේක වෙන මොඩල් එකක්. මේ මොඩල් එකේ හදිසියක් වුණොත් මෙතනින් එළියට යන්න කියලා දැනගන්න ඕන. මේ වගේ රටක හැම කොට නැගිල්ලකම ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක තියෙන්න ඕනේ. මොකද වියලිනේ. පොඩ්ඩක් කරත් උනොත් ගිනි ගන්නවා. ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ලංකාවේ නැහැ. මොකද ලංකාවේ ඉච්චර ගිනි බයක් නැති නිසා. නමුත් මම කියන්න හදන්නේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දැනගන්න ඕනේ. මේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක තමයි මූල කර්මස්ථානය කියන්නේ. හදිසියකදී අමලියකදී හිතගෙනලා තියන්න ඕන දැන. මේකට බුදුරජාණන්සේ දෙන නම මම ඊයේ කිව්වා ക്ഷേම භූමිය කියලා. කාන්තාරේ අපි අසරණක් වුණොත් අපි කෙම භූමියට කෙම්බීම කියලා කියනවා. ඒ නිසා ඒකක් නැති කෙනෙක් ගැන හිතා. භාවනා කරලා නැහැ, බුදුන් දැකලා නැහැ, ධර්මය අහලා නැහැ, සංඝය දැකලා නැහැ, සීලයක් නැහැ. හදිසියක් වුණොත් යන්න ඕන තැන දන්නේ නැහැ. එතකොට කලබලයකදී කොරස් කටේවත් අත දාගන්න බැරුව වෙන අමලිය තමයි පෘථජ්ජනය මරණයේදී සිද්ධ වෙන්නේ. හදිසියක දිවත් එයා දන්නේ දැන් කලබලයි. මොකද්ද එළියට යන දොර කොතනද අපි එකතු වෙන්න ඕන තැන දන්නේ නැහැ. ඉතින් එතකොට අසරණයි අනාතයි. දැන් අපි පිළිස කරලා තියෙන අපි කොහොම හරි දවසේ ජීවිතෙන් දවස් අධ්‍යයක් වෙන් කරගෙන කමටහන් බන අහලා අපි දන්නවා හිත තැබිය යුත්තේ මෙතන කියලා. දන්නේ නැත්නම් දැනගන්න. එතකොට ඒකේ කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ඒ තෝරා ගන්නලා අරමුණක හිත නිතර නිතර පැවැත්වීමෙන් සමාධිය වැඩෙනවා කියන එක ඒක ආනිසංශයක්. දෙක තමයි යම් විදිහකට කෙලස් වැගිරෙන අරමුණක් ආවොත් නැතර වෙන්න පුළුවන් බංකර් එකක් වාගේ වෙඩි නොඅදින කුටීරයක් වාගේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකක් වාගේ හදිස්සියකදී පිට වෙන්න දෙන දොරක් වාගේ ඒ අරමුණ අපිට පුළුවන් කලබලයකට ඇවිල්ලා නැතර වෙන්න. ඉතින් මේක පුළුවන්ද මම ආදරේ නිසා මගේ දරුවට හදලා දෙන්න. මේක පුළුවන්ද මගේ ආදරේ නිසා අම්මට අප්පට හදලා දෙන්න. මේක පුළුවන් ද බුදුහාමුදුරු ආදි නිසා රාහුල කුමාරයාට දෙන්න. බුදුහාමට කියන්න පුළුවන් පුතේ ජීවිතය කියන්නේ හරීම විශ්වාස කරන්න බැරි දණක් කලබලෙයි කරදරෙයි. ඒසොර කලබලේ කරදරෙත් එක්ක ගැටෙන්න යන්න එපා. ඔබ කරුණාකරලා ඇවිල්ලා ආරක්ෂක භූමියට වරෙන් ඒ ආරක්ෂක භූමිය වඩා ගන්නාලා දක්වන්න ඕන. තනා ගන්නාලා දක්වන්න ඕන. වගේම කල්ැතුව දැනගෙන ඉන්න ඕන. ඒ මොකද අමලියකදී ගිනි ගත්තට පස්සේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක නොමිනේට් කරන්න බෑ වැඩක් නැහැ. ඊට කලින් දැනගෙන ඉන්න ඕනේ. ප්ලේන් එක හදිසි ආනතුර වෙන්නේ ඉස්සෙල්ලා කියන්න ඕනේ මෙන්න මේකෙන් තමයි එළියට යන්නේ කියලා. ඒ වගේ වැඩක් කරනකොට ඒ ආරක්ෂක ස්ථානේ දන්නේ නැති අමනයන්ට තමයි නොදන්න මිනිසුන් තමයි පෘථජ්ජනය කියලා කියන්නේ. ඒකට කියනවා අසුතවත් පුතුජ්ජනය. ආර්යයන් වහන්සේ නමක් දැකලා නැහැ. ආර්ය ධර්මයේ හැසිරලා නැහැ. ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. සත්‍ය ධර්මයක් අහලා නැහැ. සද්ධර්මයේ හැසිරලා නැහැ. සද්ධර්මයේ දක්ෂකමක් නැහැ. ඉතින් එහෙම කෙනාට කලබලයක් වුණාම මේ එහෙ දුවනවා මෙහෙ දුවනවා දඟලනවා. කිසිම චාරයක් නැහැ. නමුත් ආරක්ෂක භූමිය දන්න කෙනා නැත්තම් ආර්යයන් වහන්සේලා දැකපු කෙනා දන්නවා ඔය පෙන්කෙලියකට හිටියට කලබලෙ කොයි වෙලාවෙද එයි දන්නේ එදාට කලබලෙත් එක්ක ගැටෙන්න යන්න එපා. ඔබ කරුණා කළා මෙන්න මේ බංකරේට වරේ. මේ විදිනවා දින කුටි රේට වරේ. මේ ക്ഷേම භූමියට වරේ. මේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට වරෙන් කියලා ඒක ඩ්‍රිල් එක කරන්න ඕන. අපි දන්නවා ටී ෆැක්ටරි එකේ ෆයර් ඩ්‍රිල් එක මාසිකට සැරයක් විතර කරනවා. මේ වගේ දෙයකත් හදිසියෙම ඒගොල්ලෝ ලාම් කරලා බලනවා ලාම් එකක් ආවොත් මේ පිටිස ඇත්තටම දන්නවද කියලා. ඒක කියන ෆයර් ඩ්‍රිල් කියලා කියන්නේ. ඉතින් ඔය ෆයර් ඩ්‍රිල් එක තමයි මේ භාවනා වැඩමුළු කියන්නේ. තාම ගින්න ඇවිල්ලා නැහැ. ආවට පස්සේ පුහුණු කරන්න බෑ. දැන් පුහුණු කරලා තියෙන්න ඕන. ඉතින් අපි කියනවාට ෆයර් ඩ්‍රිල් කරගෙන ඉන්න වෙලාවක් නැහැ වැඩ. ඒ තරම්ම අමනයි. ඒ තරම්ම අමනයි. ආපුවා කියන අයියෝ ඌව කර කර ඉන්න කොහෙද වෙලා තියෙන්නේ මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා මහත්තයා රට ගිහිල්ලා අපිට භාවනා කරන්න බෑ මොකද මේ වැඩ. ඉතින් බුදුරජාණන් වහන්සේ භාගෙට hina වෙලා ඉන්නේ මොකටද ඔය? අනේ මෙහෙමත් අමන જાතියක් මෙච්චර මේ වටින දෙයක් කියලා දෙන්න හදනකොටත් අර ප්ලේන් එක ගන්න වෙලාව ඒක බලන්නේ නැහැ. ඒ ඩිමොන්ස්ට්‍රේෂන් එක බලන්නේ වෙන කෝ හරි බල බල ඉන්නවා. ඊට පස්සේ කලබලයක් වුණොත් කරන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේකට මෙහෙම අර්ථකථනයක් මට දෙන්න හිතුණා. අපිට මේ මූල කර්මස්ථානයේ තියේදී අපේ හිත සද්දයකට ඇදලා යනවා. වේදනාවකට ඇදලා යනවා. හිතවිල්ලකට ඇදලා යනවා කියලා හිතමු. ඒක ඉතින් මම කිව්වට කවුරුත් දන්න දෙයක්. ඒ ඇදලා යන්නේ ඒ වෙලාවේදී රාගානුසේ මතුවෙන්නේ මෛත්‍රී වංචනිකව. මේ දෙයට මම ගිහිලා මොනවාරි කරන්න ඕනේ. මගෙන් විය යුත්තක් ඇති කියලා රාගය මෛත්‍රී මුවාවෙන් පෙනී හිටිනවා. ඒකට අපිට හිතනවා නේ මම නැත්තම් මේ වැඩේ කරන්න බෑ කවුරු හරි කියලා මම අර රාගේ රාගේ වශයෙන් දකින්නේ රාගේ වංචනිකව මගේ හිතට බලපානවා මෛත්‍රී මුවාවෙන්. ඉතින් ඒකට තමන් අමාරු වෙටිලා අර කාටදෝ උදව් කරන්න පනිනවා. මඩේ වැටලා ඉන්න මිනිහා තවත් මඩේ වැටලා ඉන්න එකේ ගොඩ ගන්න හදනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. උඹේ ගොඩ වෙලා වයිරපක්කෝ මඩේ වෙන්නේ මිනිහා ගොඩ ගන්න. අපි යම් වෙලාවකට මේ විදිහට මෛත්‍රී කරන්න හදනකොට අපි ඉන්නේ ඒ මනුස්සයටත් වැඩි දුක්ඛිත තත්වයක. අපි මේ හැඟුම්බරව සුදුසුකම් නැතුව මෛත්‍රී කරන්න යෑමෙන් තමයි අද මේ ලෝකෙ මෙච්චරම අවුල් වෙලා තියෙන්නේ. සුදුසෙක් ගිහිල්ලා උදව් කරුවොත් ඒක මෛත්‍රියක් වෙනවා. සුදුසුකම් නැති කට්ටිය මේ පැනලා දෙන්න ගිහිල්ලා මේක අඬනවා. අනිත් වගේ Tamanට නිග්‍රහ කරගන්න ඕනේ. මට මේ අරමුණු සාධාරණ මධ්‍යස්ත මූල කර්මස්ථානයක් තියේදී අපිට හිතවිල්ලක් එනවා, සද්දයක් එනවා, වේදනාවක් එනවා, අපේ හිත ඇදලා යනවා. ඇදලා යනකොට රාගානුසේ පෙනී හිටින්න පුළුවන් අපිට මම මේ යන්නේ මෛත්‍රියෙන්නේ පරහිතානුකම්පාව වෙන්නේ කියලා අපිම සාධාරණීකරණය කරනවා. ඒකෙන් වෙන්නේ තමන්ගේම සක්කාය දිට්ඨිය වැඩෙනවා. තමන්ගේම මාන්නේ වැඩෙනවා. තමන්ගේම තෘෂ්ණාව වැඩෙනවා. ඒ නිසා මෙතන වංචනික ස්වරූපයෙන් පෙනෙනවා කියලා ගත්තොත් කෙනෙකුට ඒක විචිත්‍රව දැනගන්න පුළුවන්. ඒ වංචනික වශයෙන් පේනවට සුකුම විතක්ක කියලා වෙන තැනක පෙන්ලා දීලා තියෙනවා. භාවනා කරගෙන වැඩේ හරියට යනකොට කෙනෙකුට මේ මේ මන්ද ඉගෙනගත්ත මේ දේ අනේ අම්මට කියලා දෙන්න ආසාවක් එනවා. දරුවට කියලා දෙන්න ආසාවක් එනවා. මේ හොඳට කරුණු වැටෙනකොට ඒක ලියලා කාට හරි අරින්න හිතෙනවා. අනුන්ට අනුකම්පා කරන්න හිතෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකෙ මේකේ දෝෂයක් නැහැ. ඒක පරානුද්යතා පරිසංයුක්ත විතක්ක කියලා. නමුත් මේ භාවනා කරන එකනගේ සතිය කැඩෙන්නයි මේ වෙන්නේ. මම මේ ඇඳලා ඉන්නේ මේක වංචනික ධර්මයක් කියලා තේරුනොත් ඒකට කියන්නේ vested interest කියලා තමාවෙන් පටව ගන්නවා තමන් මං අරයට උදව් කරන්න ඕන කියලා. ඒක නෑ ඇත්තට මං ගැන අපේක්ෂාවකුත් නෑ සමහරලාට. අපි අයියා වෙන්න හදනවා. අපි අක්කා වෙන්න හදනවා. අනුන්ට උගන්වන්න හදනවාට තමන්ට හම් වෙන ඒ අත්දැකීම ඉවර වෙනකන්වත් එන්න ඉස්සලා. ඉතින් මේවට හරියට උපමා කතා තියෙනවා. අපිට හරියට සුරංගනා කතා තියෙනවා. අපි මේ අපේ දක්ෂකම ඇති වෙන්නේ ඉස්සෙල්ලා මේ බාගෙට තැම්බිච්ච අලේ අනුන්ට කවන්න හදනවා. ඉතින් කාපේ කාඩක් බඩේ ගැක්කම තමයි. මම බුරුමින් එන්න හදනකොට මට වන්දි ස්වාමීන් බැන්නේ එහෙම කියලා මම මියා බාගෙට තැම්බිච්ච අලේ ගිහිල්ලා ලංකාවත් විනාශ කරන්න එපයි කිව්වා. ඔගේ දක්ෂ වෙයන් ඉස්සෙල්ලා. උඹ දක්ෂ වෙලා පස්සේ කරපේ. ඒකට හදිසි කරන්න බෑ. ඉක්මන් මේ රිට්ටි ටික නතර කරලා හරි කමන්නේ සෙල්ෆෝන් එක අරගෙන ඉතින් කතා කරලා කියන ගෙදරට අයියෝ එයා දන්නේ නැහනේ මරු අප්පා භාවනාව ඔයාට හරියටදීලා නැහැ ඔන්න මට හම්බුණා මෙයා තමයි කරන්නේ මෙහෙම තමයි කරන්නේ මේක තමයි අරමුණ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ඒ මෙහෙමයි මේ මෙහෙමයි කියලා පතා පටන් ගත්තාම අනේ සතියක්වත් මොකක්වත් නැහැ සතියක් තියා මාස දෙකක්වත් නැති වෙනවා සතිය දෙසතිය වෙනවා මේ රාගානුසය වැඩ ගන්න ඇති ඉතින් වට කියන්නේ සුකුම විතක්ක. සුකුම විතක්ක වගගෙන්න ඕනේ භාවනා කරන යෝගාවචර විතරයි. එදින්දා කටයුතු වලදී අපිට මිනිස්සුන්ට කියන්න බෑ. පරානුද්යත කටයුතු කරන්න යන්න එපයි කියලා. මේ ඉදින්දා ජීවිතේක අත්‍යවශ්‍ය අංගයක්. භාවනා කරන එකට මේ විල තියෙන මාරෙක් කියලා තේරුම් ගලා දෙන්න. මේ රාගානුසය වශයෙන් යන්න හදන්නේ වංචනික වශයෙන් වෙන මෛත්‍රිය කියලා කියලා දෙන්න ගියොත් ගොඩ දෙනෙක් කියාවේ මේ බුද්ධ ආගම නැති කරන්න හදනවා කියලා. බුද්ධ ධර්මයේ තියෙන මේ හිත හොඳකම නැති කරන්න හදනවා කිය. විපස්සනා කියන්නේ හරීම වියලි දෙයක් කිය. ශුෂ්ක දෙයක් කිය. අයි මේ ඔක්කොම නතර කරලා තමන් අරමුණේම හිත තියාගෙන හදනවානේ. ඒක නිසා ඒ part of mindfulness පොතේ තියෙනවා මහසිසඩොත් කියන මේකට සුක්ඛ විපස්සනා කියනවා. බුදුම පඬිස්සංශ කියනවා මේ විපස්සනා කරගෙන යනකොට මේක නිකන් මස්ලේ නැතියට බලුලෙව කන්නේ වගේ කියලා. ඉතින් මසුත් නැහැ, ඇරබෝන් එකක් නැහැ, මොකුත් නැහැ. බල්ලා අපාපා හිටියද මොකක්වත්ම නැහැ. ඒව නැත්තම් සුදු පාන් පෙත්තක් කනවා වගේ කියන ජෑම්නුත් නැහැ, බටරුත් නැහැ. ඔය කනවට කනවා. ඒ මොකද අර මෛත්‍රී වගේ දේවල් එනකොටම බන හිච්ච ගතිය නිසා යා දන්නවා මේ වංචනික ධර්මයක් වැඩ කරන්නේ රාගානුසයක් වැඩ කරන්නේ ඔබ පරිස්සම් වෙලා ඔබ අරමුණට වෙලා හිටපන්. එහෙම නැත්නම් අර වියලි අර නීරස අර ඒකාකාර හරි අත්දකින්න පුළුවන් නොමිලේ ලැබිච්ච අරමුණට හිත ගන්න මෙන්න මේ රාගානුසය දැනගන්න පුළුවන් නම් මේක අපිව මත් කරලා ගෙනියන්න හදන්නේ මෛත්‍රී ස්වරූපේ මෛත්‍තා මුකේන රාගං වංචේති කියලා මේක වංචනික ධර්ම වල කියලා තියෙනවා. ඒ වගේම පටිගයක් එන්න පුළුවන්. පටිගයක් එන්න පුළුවන් කියලා කියන්නේ මොකක් හරි අපිට හිරිහැර වෙන දෙයක් අහපුවාම ඒ පුද්ගලයාට ගිහිල්ලා බනින්න එහෙම නැත්නම් කතා කරන්න කොහොම හරි අපිට නුරුස්නා අරමුණක් ඇවිල්ලා තියෙනවා කියලා හිතාන. එතකොට අපි ඉදිරිපත් වෙන්න ඉඳී තිනවා මට තරහක් නැහැ මේ මනුස්සයා කියලා දෙන්න එපා අප්පා. මේ මනුස්සයා වැරදි වැඩන්නේ කරන්න කියලා පරියන්කේ නතර කරලා දේලා අර මනුස්සයාට බණ කියන්න හදන්න පටන් ගන්නවා. ඒතර යන්නේ කරුණා මුඛයෙන් උනාට ද්වේෂය වැඩ කරන්නේ. පේන්නේ නම් නෑ කරුණාවෙන් උගන්වන්න හදනවා වගේ කියලා. ඒ නිසා කරුණාව සහ ද්වේෂය අතිනත්ගත් ධර්ම දෙකක්. කරුණා මුඛයෙන් ද්වේෂය වංචා කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි උඟාක් වෙලාට ඔය යුතනේෂියා වල යගේ ටර්මිනල් ඩිසීසස් එනකොට අපි සමහරවිට තමන්ගේම තාත්තා ඒ මැෂින් එකෙන් අයින් කරන්න ඉන්ජෙක්ෂන් එක ගහලා මරලා දාන්න තීන්දුව කරනවා. ඒ කරුණාවෙන් වගේ තමයි කරන්නේ. අන්තිමට පශ්චාත්තාප වෙනවා. ඒ වගේ මේ කරුණාමුකයෙන් ද්වේෂය වංච කරන්න ගියාම ඒ මනුස්සයාට ඒ මනුස්සයාට පිටකිනේ ගොඩ ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. නමුත් Tamande හිතා ගන්න පුළුවන් මට මේ වෙලාවේ තියෙන මේ මූල කර්මස්ථානේ ඉන්න එකයි මේ අනුන්ට කරුණා මෛත්‍රී කර කර ඉන්න ගියොත් එන්නේ මේ යන ට්‍රැක් එකෙන් වැටෙනවා. ඒක නිසා පටිගියේ එන්න පුළුවන් කරුණා මුකේ. ඒ වාගේම දිඨානුසය දෘෂ්ටි තමන්ට වැඩ කරන්න ඉඩ තියෙනවා අර ඒක එන්නේ නෑ මේ මූල කර්මත්තානේ මූල කර්මත්තානේ ප්‍රත්‍යක්ෂනේ තියෙන්නේ අර පිටේ නේවා නිසා එහෙම් මෙහෙන් යන මොන එකක් අල්ලගෙන මෙයාට විවිධාකාර දෘෂ්ටි පහළ වෙන්න පුළුවන් ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා ඒත් අනුන්ට උදව් කරන්න ඕනේ කියලා දෙන්න ඕනේ ආදි වශයෙන් නැත්නම් මේක ලියලා තියා ගන්න ඕනේ ආදි වශයෙන් විවිධ විදියට වැඩ කරන්න පුළුවන් එතකොට ඒ කෙනාට තේරෙන්නේ මේ ඍජු මාර්ගයේදී වක්‍ර මාර්ගකට වැටෙනවා. ඒකල ඒක සාධාරණීකරණය කරනවා උගාක් වෙලාට කරන්නේ වංචනික ධර්මයක් හරහා. උගාක් වෙලාට කියන්නේ ෂටගතියක් හරහා. උගාක් වෙලාට කියන්නේ මායාවී ගතියක් හරහා. ඒක නිසා Taman තුලම මේ ලස්සන පාරක් හම්බ වෙලා ඉස්සරහට යද්දී මේ එක එක දේවල් වලට තමන්ම යෝජනා ඉදිරි කරගෙන වැඩ කරන්න හදන වෙලාවල් වලදී ඒ කෙනාට ඒක කියලා දෙන්න ගියොත් වරදෝව වටහා ගන්න තියෙන අවස්ථාව වැඩි. ඒක ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා මේවට සාමාන්‍යයෙන් ත්‍රිවාද සාසනේ විපස්සනා උපක්ලේශ කියලා කියන. බහන හැදීගෙන එනකොට එක එක උපක්ලේශ මතුවලා අය ගමන චපල කරලා වංචනික කරලා දානවා. ඉතින් ගුරාට තේරෙනවා දැන් මෙයා යන්න හදනේ රෝන් ට්‍රක් එකේ කියලා. ඒතර ගුරුන්වහන්සේ කියලා දුන්නොත් නෑ නෑ මේ වෙලාවේ හැටියට ඔය භාවනාවයි කෙරෙන්න ඕන පස්සේ කරන්න පුළුවන් කියලා ඒ ගෝලයා හිතනවලු ගුරුන්වහන්සේ මට ඊරිසියයි. මට බෑ විශේෂ ඥානයක් පහළ වෙගෙන එන්නේ. මං මේ කට්ටියට කියලා දුන්නොත් එහෙම යාටත් හොඳයි මටත් හොඳයි. අපේ ගුරුවරයා මට විරුද්ධයි. මට ඊර්ෂ්‍යා කරනවා කියලා කවදාහකවත් මේ ගුරුවරයා කියලා දෙන්නේ තේරුමක් ඇතුව මේරිච්ච ගතියක් ඇතුව මේක වංචනික ධර්මයක් කියලා තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒකවල ගුරුවරයා කරන්නේ විවිධ උපක්‍රම කරලා මේ ගෝලයා නොමග යන්නේ නැතුව ඍජු පාරේ යන්න ඒ කරලා තියෙන උපක්‍රම තේරවාදී අපේ අටුවා කතාවල ගොඩාක් සඳහන් වෙලා තියෙනවා. මොකද භාවනා කරගෙන යනකොට අලුතෙන් අං ආපු හරප්පෙටියෙක් වගේ හැම එකටම අනින්න හිතෙනවා. අංගෙන කාලට වැටුනට එහෙම හිටිනවා. භාවනාවත් යන්තම් වැඩිගෙන එනකොට වස්තු ඇති වාගේ අර කරපුව ශිල්ප දක්වන්න හිතෙනවා කට්ටියට ගිහිල්ලා කියලා දෙන්නයි කරලා පෙන්නන්නයි ආන්නේ මේනට ගුරුනාන්සේට තේරෙනවා දැන් මේ යන්න හදන්නේ මූට ගාය වැඩි වෙලා ගිහිල්ලා අපරාධය අර කරගෙන යන සරල ගතිය නැති වෙනවා කියලා උපක්‍රම කරනවා කරලා තමයි නැතර කරන්නේ ඉතින් එතකොට ගුරුවරයෙක් ගෝලියෙක් අතර වගේ නෙමෙයි තාත්තයි පුතයි අතර වගේ සම්බන්ධයක් ඇති වෙලා තමයි ගොඩ දාගන්නේ දැන් නන්දහමුදුරෝ හෙට කතාද බඳිනවා හෙට ජනපද කල්යාණි බඳිනවා හෙට අලුත් ගෙට යනවා හෙට රජ වෙනවා යුව රජ වෙනවා ඔය තුනම තියෙද්දිනේ බුදුජානනාංශ කියලා දොරට තට්ටු කරන්නේ සෞන්දරානන්ද කියලා ලස්සන කතාවක් තියෙන මේ සාහිත්‍ය රචනයක් තියෙනවා ඒකෙදී ඒ අසුගෝස ඒ රචකයා ලියනවා ඒ වෙලාවේ බුදුජානනාංශේ බින්දපාත වඩනකොට මේ නන්ද කුමාරයා ජනපද කල්නාන්ට පොට්ටු තීතියලු හිටියේ. එයා නාහලා එළියට ඇවිල්ලා එයා කණ්ණාඩි අතේ තියාගෙන පොට්ටුව තියාගන්න හදනවා කිවලු ඔයා කණ්ණාඩි අල්ලගෙන මම පොට්ටුව තියන දැන් හෙට බඳින මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක. එතකොටම ඒ ඒ වෙලාවට ඒ කාමරේට කාටවත් යන්න බැරිලු. ඒ කියන්නේ ඒක රජුරුවන්ගේ යෝ රජුරුවන්ගේ ඇතුළු ගබඩාව. ඒතිෙද්දි කවුද හරි දොට තට්ටු කරනවා. එතකොට නන්ද කුමාරයා දන්නවා මේ සුවිශේෂී කටයුත්තකට කියලා. එතකොට දන්නවා ජනපද කල්යහනේ මේ මනුස්සයා ගියොත් බරපතල වැඩකට යන්නේ. එතකොට කියනවලු ඔයා ගියොත් ඉක්මනට එන්න ඕනේ. ආවොත් නිර්වත් උඩුගයින් මම ඔබ සිප ගන්නවා කියලා. නන්දහඳුර යන්නේ කොහොමද කියලා හිතාගන්න එතකොට. තිබ්බ පොට්ටුව වේලෙන්න ඉස්සලා එන්න ඕනේ කිව්වා. ඉතින් භාවනා කරගෙන ඉනකොට කාට හරි ගෙදර යන්න ඕනේ කිව්වොත් පාවොක්සයිඩ් අහනවා පොට්ටුව වේලෙන්න ඉස්සලා එන්න කියලා කිව්වද? අපි ඔක්කොටම තියෙන පොට්ටුව වේලෙන්න ඉස්සලා ගෙදර යන්න ඕනකම. නන්ද කුමාරය එළියට ආවට පස්සේ පේන්න තියෙන්නේ මොකක්වත් නෙවෙයි හදිසි කරදරයක් නෙවෙයි පණීඩ කාර්යය කියන්නේ බුදුජානනාංශය වැඩලා ඉන්නවා ගේ ඉස්සරහට පින්න පාති. ඒ වෙලාවේ අනවන්න බෑ සේවකයෙක්. තමම ගිහලා පාත්‍රේ බෙදන්න ඕන. බුදුරජාණන්සේ පාත්‍රේ අතර දෙනවා. ඉතින් නන්ද හඳුර ගිහලා රාජභෝජනේ දාලා. දැන් කල්පනාව කොහෙද තියෙන්නේ? පොට්ටුයි. බුදුරජාණන්සේ හැරිලා එමීට යනවා. ඉස්සරහට යනවා. දැන් නන්ද හඳුරනේ පොඩ්ඩක් නතර වෙන්න මට මේ පොට්ටු වේලෙන් ඉස්සර යන්න ඕන කියලා කියන්න බෑනේ. ඉතින් අඩියක් දෙකක් තියෙනවා හිතනවා ගේන් එළියට ගියාට පස්සේ ගණී කිය. එහෙනම් කඩුල්ල පයින් තැන ගනි. හ්ම් ගම ඉවර වෙච්ච තැන ගනි. හ්ම් අරගෙනම යනවා අරණේට. දැන් නන්දහමතුන්ගේ යනකොට කවුළුවෙන් ඇවිල්ලා ජනපද කල්යාණේ කියනවා ගියත් තිමිනි වහා එන්නේ කියලා. එතකොට ඒ රූපය ඇහෙනවා. රූපේ පේනවා, සද්දේ ඇහෙනවා. පොට්ටුවේ සුවඳක් තියෙනවා. දැන් නන්දහා ඉන්නේ මේ වගේ තැනක. මේ ඔක්කොම තිදි බුදු ජනක අහනවා අරණියට කියලා පාත්‍රය නන්ද පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. නම් දහමුදුරන්ට මොනම තාලෙන්වත් බෑ කියන්න බෑ. මොකද ශාක්‍ය වංශයේ ඒක අසල තිබිලා තියෙනවා මේ සම්මතයක්. ගෙදරකින් ශාක්‍ය වංශයේ ගෙදරකින් එක කොල්ලෙක්වත් පැවිදෙන්න ඕනේ කියලා. බුදුහාමුදුර ශාක්‍ය වංශය නිසා. නන්දහාමුදුර හා කියනවා. මේ කඩපු කැඩිල්ල මේ වෙලාවේ යුව රජ වුණා නම් මේ වෙලාවේ ජනපද කල්යاني බැඳනම් මේ වෙලාවේ කිට ගියා නම් නන්දහාමුදුරණ කවදාවත් ආය ආපසු වෙනව බරුනේ ඒකට බණ කියන්න ඕනේ නැහැ. දැන් නම් දහමුරණ මොකද වෙන්නේ? ඇත්ත එක වහගත්ත ගමන් අනේ ගියත් තිමේනි වහා එන්න කියනවා. කවුද කියන්නේ? පොට්ටුවේ සුවඳ එනවා. අර කවුළුවෙන් ඔළුවට දාලා කවුරුදෝ අර කවුළුවෙන් එබි සීනාසී එබි කංකලේ කියලා ඉතින් ඇස් වහගත්ත ගමන් එන්නේ මේ ටික තමයි. ඉතින් මොනම තාලකින්වත් භාවනාවක් කෙරෙන්නේ නැහැ. නමුත් බැලුව බැලමට මානවයිතිවාසිකම් උල්ලංඝනයක් මෙතන වෙලා තියෙනවා. අර මනුස්සයා මෙහෙට බඳින්න ඉන්න මනුස්සයා ගෙනියලා මේ තට්ටේ ගාලා පිටිරුවක් පරවපුවාම ඒක ගහක් යට වාඩි වෙලා ඉනකොට මොනව වෙන්නේ නැද්ද කියලා නිකමට හිතන්නේ. මේ පරිප්පුව කණ්ඩායම උදාරංශය දවසයි 2යි 3යි 4 සුමාන දෙක තුනක් කතා කරලා නන්ද යන්න ගමන කියලා යන ගමන් පුලුටු ඇදිරක් පෙන්නගෙන ගිහිල්ලා දිවි ලෝකෙට ගෙනියනවා. ගිලා සුරංගනාවියෝ 500ක් පෙන්නනවා. ওই කවුරක්වත් විශ්වාස කරන්නේ නන්ද මේ අපේ තරුවචනාසේ ක්‍රමේ සුරංගනාවිය 500 පෙළ නන්දහමතුරුන් අහනවා නන්ද උඹේ ජනපද කල්යාණේද ලස්සන මේ සුරංගනාවේ 500ද කියලා. නන්දහමතුරුන්ට මොකක්ද අර තින්දුවේ තියෙන එක ඇලි මට මතක් වෙන තින්දුව කියනවනම් හොඳයි මේ වෙලාවේ. නවදලිහේනක පෑව වැඳිරිරුව ලෙස වුවමන් කවියෙන් සලකා මා පෙම් කළ ජනපද කල්යාණිට හිමියනි මට කළ නොහැක නිගා මම කොච්චර සුරංගනාව හිටියත් මට මගේ ජනපද කල්යාණි හොඳයි හැබැයි ওই කතාව කියන්නේ මේ ළඟදී ඇති වෙච්ච දියබරියෝ. ඒ කාලේ වුණාද කියන්න දන්නේ නැහැ. ඒකට බුදුරජාණන්තේ කියනවා ඉතින් කියනවා මේ සුරංගනාවගේ කකුල් බලන්නේ කියලා. පරවියන්ගේ කකුල් වගේ නන්ද මේ 500ක් දිනාගත්තොත් ඔයා ධානයකට භාවනා කරලා ධානයක් වැඩුවොත් මම ඔයාට පොරොන්දු වෙනවා 500ම දෙන්නම් කියලා. ඉතින් කාට හරි කියන්න පුළුවන් ද සදාචාරවාදාත්මක මේ කමටහනක් කියලා. මොන විදිය උපක්‍රමයක්ද බුදුරජාණන්සේ දාන්නේ? ඒකට නන්දහමඳුරන්ගේ ජනපද කල්යාණි අයින් වෙනවා. ජනපද කල්යාණි අර නවදලි හේනක පිච්චිලා ගිය පුලුටු වැඳිරියෙකුට සම කරලා කතා කරනවා නන්දකරන. අයියෝ ස්වාමීන් මේ සුරංගනාවියත් එක්ක බලනකොට ජනපද කල්යාණේ පිච්චිච්ච වැඳිරියක් වගේ නේ මම මේකට ෆයිට් එකක් දෙන්නම් කියලා. ෆයිට් එකක් දෙන්න නම් ධානයක් උපදවන්න ඕන. දැන් ගොයිය ඇවිල්ලා දිවා රාත්‍රී භාවනාව. ඉතින් පොඩි ආහමතුරු ළඟින් යනවලු වැඩේ හරිද? 500ක්ව හම්බ වෙයිද? මේ නන්ද හාමුදුරන්ට නේද අර තිබුණේ මේ සාමාන්‍ය කෝලක් නෑ දැන් කටු කොහලක් වෙලා. මේ ඔක්කොම කරලා තමයි නන්ද හාමුදුරුව අන්තිමට ඒ කරන උත්සාහය නිසා නීවරණ යටපත් කරලා අන්තිමට මේ අනුසේ ධර්ම කපන මට්ටමට වගේ යනවා. ඉතින් මේවා මේවා වෙනකොට ගුරුවරයෙක් ඒ ගෝලයාට ධර්මයේ අවබෝධ කර දීම සඳහා කරන ප්‍රයත්නවල උපරිම නිදර්ශනයක් තමයි ඔය නන්දහපුදුරන්ට කරපු දේ. රජ වෙන්න තිබුණ අවස්ථාව වලක් කළා, ජනපද කල්යාණි වලක් කළා, අලුත් හදපු ගෙට අනේක වලක් කළා, කෙරුවා. හැබැයි ඉතින් ජන යම් හේකින් නන්දහමතුරන්ට මාර්ගඵල ලබන්න බැරි වුණා නම් බුදුරජාණන් කෙරුවේ අසාර්ථක ප්‍රයත්නයක්. අත එහෙම උනේ නැහැ. එහෙම උනේ නැහැ නන්දහමතුරු නිවන් දැක්කා. ඊට පස්සේ නන්දකෝ වාද සූත්‍රයේ තියෙනවා බුදුජානන්සේ ඉන්නකොටම ප්‍රජාපති ගෝතම ඇවිල්ලා බුදුහාමුදුරණ කියනවා මේ අද භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න කියලා. බුදුහාමුදුරණ කාගේද වාරය ඇවිල්ලා තියෙන්නේ කියලා නන්දහාමුදුරන් කියනවා. ඊට පස්සේ කියනවා නන්ද නන්ද කවදාවත් ඊට පස්සේ උපාසිකාරාමයකට යන්නේ නැහැ. ගිනි පෙල්ලෙල්ලෙන් බැට කාපු එක ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ නේ. ඌ බයයි. බුදුන්සේ කතා කරලා කියන නන්දට උඹ අද යන්න ඕනේ. වාසිකාරාමයට ගිහිල්ලා බණ කියන්න ඕනේ. ඉතින් ගිහිල්ලා දීපු සූත්‍රය පුදුමාකාර විදිහට මේ වේදනානුපස්සනාව පිළිබඳ සූත්‍රයක් දේශනා කරලා අර බිකුණු පස්සේ ඉන්න හැම මෙහෙණින්නාංශ නමකටම සාමනීර නමකටම භික්ෂුණීන් වහන්සේකට පුදුමාකාර විදිහට මේක තේරෙනවා. බුදුරජාණන් ඊට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ ස්තුති කරනවා අනේ ශාන්සිය හම්බෙන් වගේ නන්දහඳුර ආවා අපි දැනගෙන හිටියා මේ ශාන්සික බන්නම් අපූර්වයි කියලා. ඊට පහුවෙන්ද බුදුරජාණන් ආයත් කතා කියලා නන්ද ඊයේ දාපු ටේප් එකම ගිහලා අදත් දාන්නයි කියලා. දැන් මම පස්සේ 500ෙම මේ භික්ෂුණීන් වහන්සේලා රහත් වෙනවා. මම කියන්නේ මේ වාගේ රස රස දේවල් වලට යනකොට ඒක කඩලා නැවත ධර්මයට හිතගන්න අරමුණකට හිතගන්න පුදුමාකාර ධර්ම උපක්‍රම යොදන්න වෙනවා ඒකට සාමාන්‍යයෙන් අද කියන්නේ සංඝ ගැට කියලා. සංඝයා ළඟ තියෙන අමුතුම ගැට ඕගොල්ලෝ දන්නේ ඒ නැතුව මේ ශාසනය ගෙනියන්න බෑ. දහං ගැට කියලාත් කියනවා. ගැට ගහගෙන තමයි මේක අරන් යන්නේ මොකද ඒ තරමටම 99.9999999ක්ම ඉන්ද්‍රිය පිනවන්න ගිහිල්ලා තියෙනවා. ලෝකෙද ශිෂ්ටාචාරද දේශපාලනයේද ආර්ථිකයේද ඔක්කොම යන්නේ මේ පැත්තට. ඒ තියේදී කොහොමද මේ ශාසනයක් පවත්න්නේ? ශාසනයක් පවත්න මේ සියල්ලම පච කරලා මේ ලෝකේ තියෙන මේ සදාචාරය කියන ශිෂ්ටාචාරය කියන සියල්ලම පච කරලා අරණ්‍යයට හිත බඳින්න ඕනේ. රුක්ක මූලයට හිත බඳින්න ඕනේ. ශූන්‍යාගාරට හිත බඳින්න ඕනේ. එතකොට මොන විදිහේ සමාජ විප්ලවයක්ද මෙතන තියෙන්නේ? ඒකට ඒ කෙනාට කතා කරලා කියනවා උඹට මේ රස අරමුණට හිත යන්නේ වංචනික ධර්මයක් වැඩ කරනවා. ඒ වංචාව වැඩ කරන්නේ රාගයේ වශයෙන් නෙවෙයි. රාගයේ වැඩ කරන්නේ මෛත්‍රී වශයෙන්. ද්වේෂයේ වැඩ කරන්නේ කරුණාව වශයෙන්. අන්නේම වංචනික ධර්ම රාශියක් අපේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒක ඇත්තටම රේරුකාණේ චන්දේවුණ ස්වාමීන් වහන්සේ වංචනික ධර්ම කියලා එහෙලි කරලා තියෙනවා. ඒක ගැන කතා කරලා ප්‍රොෆෙසර් පද්මසිරි අහනවා මේක බටහිර මානසික විද්‍යාව කවදා මේක තේරුම් ගනීද කියලා. බටහිර මානසික විද්‍යාව වනුගාන මට්ටමකවත් නෑ අද. ඒගොල්ලන්ට මේ ඍජු පේන එකවත් විස්තර කරලා මානසික රෝග නැති කරන්න බෑ. සරුවචන්නාංශයේ ඍජුව පේන එක නෙවෙයි. ඒකේ යට තියෙන හීන නූලක් දැකලා, තිරේ පිටිපස්සේ යන සෙල්ලමක් දැකලා මේ වංචනික ධර්ම ගැන කතා කරනකොට මානසික වෛද්‍යවරු කාලා තියෙන ලනුව තේරෙනවා. ලෙඩ නෙවෙයි. ලෙඩු නෙවෙයි. මේ මානසික බටහිර මානසික වෛද්‍ය වෛද්‍යවරු කාලා තියෙන ලනුව තේරෙනවා කාගේ කුමන්ත්‍රණයක්ද යන්නේ කියලා. අපිට ඒක ගැන කිසි බය වෙන්න දෙයක් නැහැ. මොකද අපේ අවුරුදු 2600 යනකොට මේ සේරම ඒ කර්මස්ථාන බණ වලට ඇතුල් වෙලා තියෙනවා. ඒක නිසා කවුරු හරි ඒ පිවිතුරු අරමුණ අරමුණ තියෙද්දි, නික්ලේශී අරමුණ තියෙද්දි, නිර්මල අරමුණ තියෙද්දි පිට අරමුණට යනවා කියන එක අලුත් දෙයක් නෙවෙයි. බය වෙන්න දෙයක්වත් නෙවෙයි. ඒ කෙනාට ඒත්තු කරලා ගන්න ඒත්තු ගන්න ගන්න බැරි වුණා නම් ඒක ඒ කෙනාගේ දෝෂයක් නෙවෙයි ගුරුන් වහන්සේගේ දෝෂේ. ඒ තරමටම මේකේ වගකීම් බෙදාගෙන තියෙනවා. මොකද මෙතන වැඩ කරන්නේම වංචනික ධර්මයක් විදියට. අපිට භාවනා කරන තියේදී අපි මේ নানা ආකාර දේවල් වලට අපි සුදුසු කරගන්නේ අපේ මාන්නේ විසින් දෙන වංචනික ධර්මයක් නිසා. අපේ සක්කාය දිට්ඨිය විසින් දෙන මංචනික ධර්මයක් නිසා අපේ තෘෂ්ණාව වැඩි කුට්ටිය කඩා ගන්න තියෙන ආසාව ලාභ සත්කාර වල තියෙන ආසාව වංචනිකව වැඩ කරනවා. ඒක හරි විචිත්‍රයි. ඒක හරි ඕජා සම්පන්නයි. ඒක හරි හිත පැහැර ගන්න සුළුයි. ඊට සාපේක්ෂව මූල කර්මස්ථානේ හරි වියලී. හරිම ඒකාකාරී. හරිම නීරසයි. නිදිමත කරවන සුළුයි. බය ඇති කරවන සුළුයි. අසරණ කරවන සුළුයි. ඉතින් ඒක නිසා මේ දෙක යුද්ධෙට දාලා අර නීරස වුණාට කමන්නේ ඒකාකාරී වුණාට කමන්නේ නිදිමත වුණාට කමන්නේ බය ඇති කරන වුණාට කමන්නේ ගැළවීම තියෙන්නේ නම් ඒ ප්‍රපංච කරන ධර්ම දිගේ නේව අබිනන්දිතබ්බං නේව අජෝසේතබ්බං නේ අබි අබිවදිතබ්බං ඒ වගේ මේ සාධාරණ අරමුණ මධ්‍යස්ථ අරමුණ තිබියදී පිටින් එන අරමුණ එනකොටම Tamanට මේ දෙකට බෙදිලා යන්න කලින් දැනගන්න පුළුවන් නම් මේක නිවන මේක අපාය කියලා. ගියාට පස්සේ වුණොත් අමාරුයි. ඒත් බැරි නෑ. උපදේශයක් නැති කෙනා ආර්යයන් වහන්සේලා දැකපැති කෙනා සද්ධර්මයේ ආප නැති කෙනා අනිවාර්යයෙන්ම යන්නේ ඕජාව තියෙන තැන තමයි. මීට තැනින් වතුර බහලා යනවා. ඒ එතන විනිශ්චය කිරීම Taman අතේම තියෙන දෙයක් දෙවන්නේ කොට කරන්න බෑ. සංසාර බය තියෙන්න ඕනේ. අත්තරදි කරලා තියෙන්න ඕනේ. දැන් ඇවිල්ලානේ දෙමන් හන්දියකට කියලා දැනගන්න ඕනේ. ඒ අවශ්‍ය වෙලාදී අවශ්‍ය විනිශ්චය ගත්තේ නැත්නම් පමා වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ ගොඩනැගිල්ල විදුලිය දීලා තියෙනවා. අපි හිතමු කොතනක හරි ඉන්සියුලින් එක ගිහිල්ලා වයර් එකක් එළියට මතුවලා තියෙනවා. අපි විත්ති අත ගන්න යනකොට වැදුනොත් ආයි වැදුනේ ගෑනු කෙනෙකුටද පිරිමි කෙනෙකුටද කියලා විදුලිය සලකන්නේ නෑනේ. පොඩි එකෙකුටද වැදුනේ කියලා. වදින්න චිත්තක්ෂණ ඉස්සලා දැක්කනම් බේරෙන්න පුළුවන්. වැදුනොත් කරන්න දෙයක් නෑ. ඒක නිසා ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා හැන්දෑවේ ගොම්මනක අපි ඇවිදිනකොට ඒ Nissan වනේ හරියට ඒක සිද්ධ වෙනවා. ඒ තර්පයෝ ඉන්නවා. උන් ඇකිලිච්චාම සාමාන්‍ය මේ උඳු ඇලක් විතරයි. ඒකට කොස්කොලයක් කරන ෂෝක් එකට ඉන්න පුළුවන්. ඉතින් ආ කවුරු හරි හිතමු මේ කොස්කොලයක් පාගන්න ඔන්න මෙන්න ඉන්නකොට එයා දැක්කොත් මෙයාගේ ඔළුව එළියට දාගෙන ඉන්නවා මේ තමයි පොලොන්තෙලිසයි කියලා. කොච්චර වේගෙන් කකුල ගනීද? අර කියලා දෙන්න ඕන දහනවා. දැන් මේ සර්පයා පාගන්න ඕන මෙන්න තියේදී ගත්තොත් කකුල දුවන්න ඕනේ උතුරට දකුණටද කියලා කල්ැතුව ටියුෂන් පන්ති දෙන්න ඕනේ නෑනේ. මොකද අඩිය තිබ්බොත් කරන වැඩේ සර්පයා දන්නවා. ඒ නිසා පාගන්න චිත්තක්ෂණෙට ඉස්සලා දකින්න එකයි චිත්තක්ෂණයේ පමා වුණොත් ලොකු වෙනසක්. බුදුජානනාංශ අපිට දෙන්නේ අප්‍රමාදය හැම චිත්තක්ෂණයකම Taman දැනගෙන ඉන්න ඕනේ ආරක්ෂක භූමිය. ക്ഷേම භූමිය. එහෙම නැතුව අනේ ටික වෙලාවට ওই ക്ഷേම භූමියේ ඉන්න ආයතරයක් හොම්බ දාන්න ඕලීලට කිව්වොත් ඉතින් හොම්බකට රිවර්ට් වෙනවා තමයි. ඉතින් කට්ටිය අහනවා ස්වාංශ දවසට පැය කීයක් භාවනා කරන්න ඕනද කියලා. ඒ කියන්නේ පැය කීයක් පිස්සු කෙලින්න ඕනද කියන එක තමයි අහන්නේ. ඉතින් කිව්වොත් ආ පැයක් භාවනා කරන ඉතින් විතර පැය 23ක් පිස්සු කෙලිනවා. ඒ ස්වාමීන් අති කියලා නෙතියි. පිස්සු කෙලින්න එක චිත්තක්ෂණයක්වත් නැහැ. ඒ තරමටම කොයි වෙලාවේ කරන්ට් එක වදින්න දන්නේ ඉතින් ඒක නිසා අපි එක චිත්තක්ෂණයක් පිසුසු ඇතගෙන ඉඳගෙන අනික හැම වෙලාවෙම කෙලෙස් වල හිටියත් අපි මේ පිරිසුදු චිත්තක්ෂණය 2 3 4 5 6 7 8 කියලා වඩන වෙලාව ඒක තමයි භාවනා කරන වෙලාව කියලා කියන්නේ. මේ වෙලාවේදී අපි කරන්නේ ඒක ආසේවනය කරලා බලනවා. අපිට වැරදුනොත් මෙන්න මේ වගේ තැනකට වැටෙන්නේ. අපේ හිත මේ එන ඕනම දහපතුර අරමුණක් බාර ගන්නවා වංචනික ක්‍රමෙන් ඒක සාධාරණීකරණය කරනවා ඒකල මම වැඩ බහා තබලා ඒකට යනවා ආය නැවත එනකොට අරමුණ තිබුණ තැනක්වත් මතක නැහැ අන්න ඒ වගේ යන්න ඉස්සෙල්ලා නැත්නම් යද්දී අපිට මතක් වෙලා මේ උනේ සරලකම සංකීර්ණ වෙලා තියෙනවා. විරාගයේ තිබුණ තැනට රාගය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මට මෙතනදී පුළුවන් ද ඉවසීමෙන් නూరుට යන්න තිබුණ පාර වෙනුවට ගිහිල්ලා හොදනවට වැඩිය නොගොහින් එන්න හදාගන්න. පුදුමාකාර අමාරුයි. ඒ නිසායි ක්‍රමවේදයකින් එහෙම නැත්නම් පීවර ගානකින් කියලා දෙන්න පුළුවන්. අපි භාවනා කරනකොට මම මේ කතා කරන්න හදන විපස්සනාවක් ගැන. භාවනා කරන්න හදනකොට යෝගාවචරය දැනගෙන ඉන්න ඕනේ ඉඳගෙන ඉන්නකොට හදිසියක් වුණොත් ගත යුතු අජත්ත ගෝචර අරමුණ මොකද්ද කියලා දැනගන්න. ඒකයි මම කිව්වේ ඉස්සලාම දවසේම මේ කමටහන තේරෙන්නේ නැත්නම් ඒක අහගන්න කියලා. කමටහන් බන කියනකොට ඒක තේරෙන්නේ නැත්නම් සුද්ධ කරලා අහගන්න. ඇවිදිනකොට හිත තියන්න ඕනේ කොහෙද? වාඩි වෙලා ඉන්නකොට හිත තියන්න ඕනේ කොහෙද? බත් කනකොට හිත තියන්න ඕනේ කොහෙද? දත් මදිනකොට හිත තියන්න ඕනේ කොහෙද? නානකොට හිත තියන්න ඕනේ කොහෙද කියලා හැම වෙලාවෙම යෝගාවචර දැනගන්න ඕනේ. හදිස්සියකට ගින්නකට අමලියකටපත් වුනොත් Taman කොහෙද හිත ගැන නතර කරන්න කියලා. ඉතින් එහෙම නැති කෙනෙක් අසරණයි අනාතයි. ඉතින් අපි කරන්න හදන ඉස්සල්ලා ඉඳගෙන ඉන්න තැන විතරක්වත් අඩු ගන්න දැන ගන්න. ඒකට අපි කියනවා ඉඳගෙන සතිය වඩනවා කියලා. ඊට පස්සේ සක්මන් කරනකොට බලනවා. මේ දෙක කෙරුවට පස්සේ කියනවා පුළුවන් නම් Taman තනියම කරන වැඩක්. දත්ම දෙන වෙලාවක, නාන වෙලාවක, මූණෝදන වෙලාවක කොහෙද Tamanගේ හිත තියෙන්නේ කියලා බලන්නයි කියලා. හරියට නිකන් ඉඳගෙන ඉන්නකොට නැවත නැවත ආනපන හිත තියන්න හදනවා වගේ. ඒකෝට තේරෙන පටන් අරගනි. මේ වැඩවලදී බොහෝ විට හිත නන්නත්තාලයි. බත් කනකොට දිව හැපෙනවා. කතා කර කර ඉන්න හදනවා. එක වෙලාවට එකක් කරලා එතන හිත තියාගෙන ඉන්න එක අපිට පේන්නේ වැඩ අධික නිසා කරගන්න බෑ කියලා. එතකොට මේ වැඩ අධික භාවය නිසා හිතට කෙලෙස් ඇවිල්ලා අපි නොමග ගියොත් ඒක පිරන්න කවුරක්වත් නැහැ. ඒ නිසා වැඩි බඩ ප්‍රමාණයකදී Taman හිත තියන්න ඕන තැන කියලා ගත්තොත් අපිට විශාල ලයිස්තුවක් හදන්න වෙනවා. ඒ ඒ ඉරියව්වේ ඒ ඒ කෘත්‍යයේ හිත තියන්න ඕන තැන. මෙන්න මේක සරල කිරීමක් තමයි කියන්නේ කොතනක වුණත් Taman ඉන්න ඉරියව්වට හිත දාන්න, කයට හිත දාන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. යනකොට එනකොට කනකොට බොනකොට මම ඉඳගෙන නම් හිටගෙන නම් ඉන්න ඉරියව්වට හිත දාපු ගමන් ඒක තමයි ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. ඒක කරන්න බැරි මොකද? අපි අපිට ඒ තරම් වෛර කරගන්නවා. මුළු දවස පුරාම තමන්ගේ ඉරියවට වෛර කරන එක තමයි මිනිස්යාගේ ස්වභාව සිද්ධිය. පුදුම විදිහට මිනිස්යා කියන සතා තමන්ට වෛර කරගන්න සතෙක්. ඒකයි මේ රූපලාවන්‍ය බිස්නස් එක මෙච්චර දිනු වෙලා තියෙන්නේ. උන් දන්නවා මේක පොඩ්ඩක් ලොකු කරලා පුංචි කරලා පැහැ කරලා දීපු ගමන් මිනිස්සු කොච්චර ඇදලා යනවද කියලා. කිසි විලි ලැජ්ජාවක් නැතුව පත්‍රවල දාලා තිනවා මට ලක්ෂ 4ක් දුන්නොත් උඹේ අර කෑල්ල ලොක් කරලා දෙන්නම් කියලා. මේකට යනවනේ මේකට යනවනේ දික් කරලා පෙන්නන්න, උස් කරලා පෙන්නන්න, ලොක් කරලා පෙන්නන්න, අතනින් මයිල් එක ගලවලා මෙතින් හයි කරලා පෙන්නන්න කිව්වහම ඒකනේ ලොකම බිස්නස් එකද? දැන් තියෙන මයිල තියෙන තැන ලස්සන නැති හින්දානේ මයිල ගලවලා වෙන තැනක හිටවන්න හදන්නේ. මෙව්වනේ මේ වෙලා තියෙන්නේ. ඒකට පේනවනේ තමන්ගේ කායයට තමන් කොච්චර වෛර කරනවද කියලා. අර ත්‍රිවිලර එක ලියලා තියෙනවා කෙල්ලෝච්චර ලස්සන මොකද මෙච්චර බියුටි පාලර්ස් ඕන කරන්න කියලා. ඒක නම් කමන්නේ දැන් කොල්ලන්ටත් ඒක වෙලා. කොල්ලන්ටත් ඒක වෙලා. උන්ගේ ඇඟ උන්ට හරි නෑ. උන්ට ඒක ලොකු කරන්න ඕනේ පාට කරන්න. ඒ මොකද? හැම බිස්නස් කාර්යයක්ම දන්නවා මිනිස්සයා තමන්ගේ වෛර ශරීරයට වෛර කරනවා කියලා. අපි මේ දාන දීලා පතන්නේ මොකද්ද? අනේ කේමාව වගේ, උප්පලවන්නා වගේ, අසන්දි මිත්‍රා වගේ, දකින දක්ිනාගේ හිත් පහදින විදියට මට ලබන ආත්මින්ට ලැබේවා. බිම්බිසාර රජුරෝ වගේ, එහෙ නැත්නම් අනාථ වෙන්නගේ සිටුමා වගේ වෙන්න ලැබේවා. මොනවද මේ ඉල්ලන්නේ? මේ ආත්මේ කරගන්න බැරි අංග පූර්ණත්වයක්, අංග බුලාවක් ලබන ආත්ම හැරි ඉල්ලනවා. මේක අපේ මේ අපේ කම්පැනි වැඩ වැඩ මම මේ කියන්නේ. අපේ කොම්පැනි. මේකට කියන්නේ ලොකු සංහසේ දාහනක එක්ක කියලා. දාහනේ ලැබෙනවා නම් ඕන දෙයක්. හැබැයි ඒ වෙනම පොතක් තියෙන මහාන වෙච්චාම් බණ ඉගෙන ගන්න. ඒකේ තියෙනවා මේ බණ දානෙදි කියන බණ දාන කතා. ඉතින් ඒ දාන කතාව හරියට අටුවචන් වහන්සේන් පිළිගන්නවා. දානය කියලා කියන්නේ කාටවත් දානෙට උනන්දු කරවන්න ඕන නම් ඒ කෙනාට අන්දලා පෙන්නන්නේ ඇතෙක් අන්දනවා වගේ. ඇතෙක් අන්දපුවාම අංගපසඟ තියෙනවනේ ඉඩ අඩු තියෙන හොඳට මහලා අන්දන්න පුළුවන්නේ. ඇත්තා කියන්නේ ලොකු හතෙක්නේ. ඇත් හැට්ටේ සෙල්ලම් දාන්න පුළුවන්. ඉතින් දාපම හොඬේට වෙන කතාවක්, කකුල් වලට වෙන කතාවක්, කන් දෙකට වෙන කතාවක්. ඉතින් නුවර පෙරහැරේ අඳින ඇඳිල්ල තියෙනවනේ. මේක ඇඳපුවාම කට්ටිය බුදු අම්මේ දාන දෙන්න පොල කන පොර කැවිලා. ඕවා කියලා හෙට දාන්නේ නොදී ඉන්න එපා මම මේ නිකමට කියන්නේ. ඒක ඔය ටික කරගෙන යන්න නැත්නම් එහෙම අනිගාන ඕ නැතුව මේක භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. දාන කතාවේ ඉඳලා සීල කතාවට හිත නංවන්න ඕනේ නම් දාන කියන්නේ කරන දෙයක් සීල කියන්නේ නොකරන දෙයක්. දාහනේ වගේ කෙලකෝටි ගාණක් පින් සිද්ධ වෙනවා සීලෙන් යමක් නොකර සිටීමෙන්. මොකද අපේ බෞද්ධ අධ්‍යා බලන්න කොච්චර දානෙට කැමතිද සීලයට අකමැතිකම. ඒකට කියන්නේ ලස්සනට ඇත අඳලා හොඳේ කපන එක තමයි සීල කතාවේදී කරන්නේ. කොච්චර ඇඳුවත් වැඩක් නැහැ ඇතාට හොඳේ නැත්තම්. ඒ කියලා දෙන්න ඕනේ දානට මෙච්චර උඹලා අහසනම් ඒ කිසිම වියදමක් නොකර සීලෙන් මෙච්චර ආනිසංස ලැබෙනවා. යමක් නොකර සිටීමේ සත්තු නොමර සිටීමේ. හොරකම් නොකර සිටීමේ. කාමීත්‍යචාරය නොකර සිටීමේ මේ අකිරියෙන් මෙච්චර කුසල් සිදුවේදී මේ පින් රැස් කරන්න තියෙන ආශාව දානේ. ඊට පස්සේ සීලෙන් සමාධියට යනකොට සීලේක ඉඳලා සීල ශික්ෂා සමාධි ශික්ෂාට ගියාට පස්සේ අපිට තියෙන්නේ ඇත් දෙක වහගෙන සද්ද නැත්තනකට ගිහිල්ලා ගන්ධ රස පහස විඳින්න නැතුව ඉන්න එක. ඒක සාර්ථක වුණොත් කියන්නේ සමාධිය සාර්ථක වුණොත් ඒ ලැබෙන සුඛයට කියන්නේ විවේකජම් පීති සුඛං. ඇහැට විවේක දෙන්න ඕනේ. කනට විවේක දෙන්න ඕන, නාසයට, දිවට, කයට විවේක දෙන්න. එතකොට manussත්වයේ ඉක්මවපු සැපක් ලැබෙනවා. දැන් manussත්වයේ තියෙන ඇහ කන දිව නාසය පිනවීමනේ. සමතේදී තියෙන ඔක්කොම විස්රාම ඇරලා ඇහැට රූප නැහැ, කනට ශබ්ද නැහැ, නාසයට ගඳ නැහැ, දිවට රස නැහැ, කයට ආනාපානෙවත් දැනෙන්නේ නැහැ. හිතට වල්බూరు අදහස් නැහැ. එතකොට තියෙන සැප. ඉතින් මේ පෙළගැස්ම ගත්තොත් දාන කතා, සීල කතා, සමාධි කතා ගත්තොත් එnde ende ende ende එකට වැඩි එකක් උසස්. ආනේ පිළිවෙල කියලා දුන්නොත් අපි තේ අපිට තේරෙනවා මේ පල්ලෙහා මේකට මොන තරම් රණ්ඩු කරනවද කියලා. මිච්ච ලස්සන උසස් මට්ටම් තියෙයි. ඒකට හේතුව වංචනික ධර්ම. ඒකට හේතුව මමයා කැපී පෙනෙන තියෙන ආසාව. ඒකට හේතුව මාන්නේ. ඒකට හේතුව තෘෂ්ණාව. ඉතින් මෙතන බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා භාවනා කරනකොට අරමුණු දෙකක් ආවොත් මේකෙන් ප්‍රපංච කරන අරමුණ, කතන්දර ගොතන අරමුණ, වැල්වටාරම් කියන අරමුණ අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, එකට රිංග ගන්න එපා. ඒ වෙනුවට තමන් පනවා ගන්නාලාද මූල කර්මස්ථානේ තියන්න කියලා. ඉතින් මේක කිව්වහම බමුණට තේරෙන්නෙත් නෑ, එදා හිටපු හාමුදුරන්ට තේරෙන්නෙත් නෑ. තේරෙන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ, තේරුම් ගන්න ඕනේ නෑ. ඒ කට්ටියට ඕනේ අර අර ඕජාව දෙන කතාව කරන කෙනෙක් හිටියා නම් එයා පිටිපස්සේ ඔක්කොම යනවා. බුදුජානසී කියන්නේ ඔළුවට පොල්ලෙන් ගහලා සත්‍ය දේශනා කරන්න. ඒක හරි වියලි. ඒක හරි නීරසයි. ඒක හරි කම්මැලි කරවන සුළුයි. ඉතින් ඒක නිසා බුදුජානසීක තමන් වහන්සේ වතෙන් අත්දකලා ඇස්සැත්තෝ දකිත්වා කන් ඇත්තෝ අසත්වා කියලා මේක දේශනා කරනවා. ඉතින් දේශනා කරාට කවුරුවත් හිතන්න එපා බුදුජානසයේ දේශනා කරපුවම ඔක්කොටම බණ තේල් ඔක්කොම නිවන් දකි කියලා. වෙන්නේ නැහැ. වෙන්නේ තාමත්ම සුළු ප්‍රදේශයක්. කවම කවදාකවත් බෞද්ධ රාජ්‍යයක් කියන එකක් ඉන්නේ වැඩි ජනගහනේ බෞද්ධ වෙන්න බෑ කිසිම සමාජයක. බුදුසසුගේ උගන්වීම් ක්‍රමේ සත්‍යය. සුළු පිරිසකට මේක අගෝචර වෙන්නේ. ඒ සුළු කෙනාට තේරෙන්න ඕනේ සංසාර බය කියන එක. අපි මේ මවාපාන මවාපෑම. අපි මේ කරන්න හදන වංචනික ධර්මයේ. එහෙම නැත්නම් රවට්ටන ගතිය. එහෙම නැත්නම් සෝබනේ. ඒක තේරුම් අරගත්ත කිනාට නම් බුදුරජාණන්සේ ඒකට න්‍යායක් කියලා දෙනවා ප්‍රතිපදාවක් කියලා දෙනවා. මොකද්ද මේ මේ මට්ටමේදී බුදුරජාණන්සේ සඳහන් කරලා තියන්නේ යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්ත චේ නත්ති අ비වදි තබ්බං අබිනන්දි තබ්බං අජ්ජෝසේ තබ්බං පුරුෂයාගේ හිත මැඩලා නැහැ. ඒ ප්‍රපංච සංඥාව නැගලා එන වෙලාවට ඒක අබිරමණය කරන්න එපා. අභිවදනය කරන්න එපා. ඔකට රිංග ගන්න එපා. ඒ වෙනුවට තමන්ගේ අහිංසක අරමුණට අස්පනා පිට අරමුණට ප්‍රත්‍යක්ෂණය කළ අරමුණට ගන්න ඕනේ කියන කතාව කමඨාන් සුද්ධ කරනකොට හරි වැටුණා නම් එහෙම නැත්නම් මේ ධර්මයකදී හරි වැටුණා නම් ඒක තව කෙනෙකුට තව කෙනෙක් කරන්න පුළුවන් දෙයක් නෙමේ Tamanට ඒ වෙලාවේ උණු උණුවේ කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේක එක දවසයි කරන්න ඕනේ. එකම අවස්ථාවයි කරන්න ඕනේ. අන්න එදාට තේරෙනවා මේක කළ හැක්කක් කියලා. ඒක මුළු සංසාර ගමනටම අනිත් පැත්ත ගහපු ගැහිලා. ඒ නිසා මේකට කියනවා ළඟ දිගේ ඉහළට පීනන ගතියක් කියලා. ඉතින් මෙතන ඉන්න එක්කෙනෙක්වත් මං හිතන්නේ ඒක සැරයක්වත් නොකරපුවා ඉන්නවයි කියලා. මේ ඔක්කොට මේකේ ආශේවන ප්‍රත්‍ය තියෙන. ඇසුරු කරලා තියෙනවා මේගොල්ල. හිත පිට යන වෙලාවේ හොඳම දේ තමයි මූල කර්මස්ථානේ තියාගන්න. ඉතින් හිතනවා එහෙම කෙරුවට පස්සේ ආයෙ හිත නොයා ඉඳී කියලා. ආයෙ පිට නොයා. එහෙම වෙන්න බෑ. සංසාර ගාණි අපි මේක නන්නත්තර කරලා තියෙන්නේ. නැවත නැවත මතුවෙනවා. මතුවෙන මතුවෙන හැම වෙලාවෙදීම අර පුරුදු ක්‍රමයට Taman තනවා වඩා ගන්නලා අරමුණේ හිත තබා ගැනීමේ කලාව කරන්න යනකොට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා ඒ කෙනා කතා කරන වචන ඒකට ගැළපෙන විදිහට කතා කරන්න සම්මා වාචා. එහෙම නැත්නම් ආයෙත් මේ පිස්සු කෙලින එහෙම නැත්නම් මේ කාමයට වැටෙන කට්ටියත් එක්ක ඉතලා කතා කරොත් අපි දන්නේම නැතුව හිත අර එක සැරයක් හොදලා ආයෙ මරි දැම වෙනවා. ඒ වගේම සම්මා කම්මන්ත කරන කර්මාන්ත තමන්ගේ රැකී රසා පුළුවන් තරම් ප්‍රයෝජනෙ සලකලා කරනවා මිසක්කා මේ රට්ටු යනවට සුඛෝපභෝගී දේවල් වලට පාරිභෝගිකත්වයට යන්නේ නැතුව තමන් සකස් කරගන්න ඕන. ඒ සම්මා ආජීවයේ ජීවන රටාව හදන්න ඕන පුළුවන් තරම් මේ පැත්තට යන කල්යාණ මිත්‍රය ඇසුරු කරමින් සද්ධර්මයේ අසමින් ඒ පැත්තට යනවා මිස මට දැන් පුළුවන් මම කොහොම හරි ගැලවෙනවා කියලා අර තමන්ගේ තියෙන පුංචි හැකියාවල් මතින් මේ විශාල කාම රෝගේ කාම ලෝකයට වැටුනොත් ගොඩ ගන්න බෑ. ඒ නිසා තමයි දැනගන්න ඕනේ ඒකට ගැළපෙන වාතාවරණයට ටික ටික ටික ටික යන්න. අවුරුදු 9ක් මම උත්සාහ කරා මං ගිහියෙක් වශයෙන් ඉතාමත්ම ජීවිතේ සාර්ථක වෙලා මට තේරුණා මේ සාර්ථකත්වය ඒකාන්තෙම අපලයක් කියලා. අත්ත තියෙන තියෙන දේ හරියනවා. උන්ට වෙලාවට අපේ අම්මා කියලා තිබුණා වට්ටක්ක වැලකුණත් gedi හුඟක් හටගන්නේ අපලෙට කියලා. මං අමු මැට්ටා මොන දේ කරන්න ගියත් ඉගෙන ගන්න එහෙම කිසිම දක්ෂකමක් නැහැ. ජොබ් එකට ගියාට පස්සේ හැම අවුරුද්දෙම පඩිය ඩබල් වෙනවා. දෙන්න තියෙන පහසුකම් තේරම දෙනවා. ඉතින් මට මාන්නෙත් ආවා අයියත් උනා. يعني මට තේරුම් ගත්තා දැන් අත තිබ්බොත් කොයිදෙත් හරියනවා කියලා. හොඳ වෙලාවට වැඩපොළ හිටපු ඔක්කොම ස්ට්‍රයික් කරලා මාව එලෙව්වා. මම යනකොට 85 දෙනා හිටියේ. මම අවුරුදු 6ක් වැඩ කරන 385ක් සේවකයෝ හිටියා. 385 එකෙකුටවත් තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්න කියලා. පොඩි කුමන්ත්‍රණයක් ගිහලා කිව්වා මම මේකේ බර ගැහිල්ලක් ගහනවා කියලා. මම වස් කරා. හිටපු සුද්දට හුස්ම ගන්න බැරුව ගියා. ඌ දන්න හොඳට අපි දෙන්න හොඳටම සම්බන්ධයි. ස්ට්‍රයික් එක ගියා. මට එතකොට හොඳටම ආසාව තියෙනවා මේක දමලා ගහලා යන්න. යන්න විදිහක් නැහැ. මොකද අත තියෙන තියෙන දේ හරියනවා. ආයෙසරක් හිතා දාන ගියා. දෙවෙනි සැරේත් කචල්ලේ ගියා. පස්සේ සුද්දම මගේ රෙසිග්නේෂන් ලෙටර් එක ලියලා මට ෂේක් හෑන්ඩ් කරලා කිව්වා උඹ වගේ තරුණ කෙනෙකුට මගේ කරදරයක් වීම ගැන කතා මං කනගාටු වෙනවා. මෙන්න රෙසිග්නේෂන් ලෙටර් එක ලියපන් අසං කරපන් කියලා. ඒක පැත්තකින් විශාල පාඩුවක් මට උනේ. අනිත් පැත්තෙන් අද මම මෙතන මේ උඩ ඉන්නේ ඕගොල්ලෝ බිම ඉන්නේ ඇයි? මම පැවිදි වුණා. ඒ වෙලාවේ වෙච්ච එක විශාල ව්‍යසනයක්. හැබැයි මගේ යටි හිතින් හිත කුයි කුයි ගන්නවා පැනපම් පැනපම් පැනපම් පැනපම් පැනපම් කියලා. මොකද අවුරුදු 8ක් නැටුවා මම මේ සතිය වඩලා මේ කොච්චර රසවත් වුණත් කොච්චර ඕජාවද වුණත් ඕකෙන් කද්දාවත් වගතුවක් වෙන්නේ තමන්ගේ වැඩක් කරගන්න ඕන. මගේ ජීවිතේ මාත් එක්ක ගත කරන්න ඕන. මම කාටවත් ආන්සරබල් නැහැ. මට මගේ ස්වාධීනත්වය අවශ්‍යයි කියලා. ඉතින් ඒකට ඒ වෙලාවේ හම්බෙච්චි මට ගිහියෝ අඩු ගානේ හතර දිනක් හිටියා මේ කාරණාව තේරුම් අරගෙන. ඒගොල්ලෝ මට ව්‍යංගාර්ථයෙන් කිව්වේ කෙලින් නෙවෙයි කද්දා රසාවක් කරන්න එපා කිව්වා. කවදාවත් බඳින්න එපා කිව්වා. කවදාවත් භාවනා කරනවා කියලා පෙන්වන්න එපා කිව්වා. නැත්තම් කවදාහකවත් මෙතෙන් දෙන්න බෑ. කෑ ගැහුවා ඉතින් ඒ නිසා ජීවන රටාව සකස් කරගන්නේ ඔයගොල්ලන් ගතේ වැඩේ තියෙන. Tamanට පාර හරියනවා පේනවනම් කායිමත් උපදේශ අහන්න යන්න එපා. දුන්නොත් උපදේශයක් බොරුවක් දෙන්නේ. එක එක්කත් කරපු දේවල් නෙවෙයි මේවා. දෙන ඉන්න කට්ටිය උපදෙස් දෙන්නෙත් නැහැ. ඒ නිසා මේක තනවා වඩා ගන්න ඕනේ. දැන්ට ওই තියෙන අත්දැකීම් හොඳටම ප්‍රමාණවත්. ඒ රසය දනවන, ඕජාව දනවන, ඒ දේවල් වලට ගියොත් ආයෙ ගොඩ ගන්න බැරි අබ්බැහියකට ලක් වෙලා අපි අපි මාන්නකාරකම් වැඩිලා අපි කොහෙදෝ අනුමුත් යටපත් කරන්න හදලා දුකටපත් වෙනවා. ඒ වෙනුවට සාසනයක් තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා යතෝ නිදානම් පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්ත චේ නත්ති අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බං. ඔයි කියන ඕජාවදිගේ යන්න එපා. ඕක කියා පාන්න එපා. ඔකට රිංග ගන්න එපා. සාසනයක් තියෙනවා. ඒක නිසා දෙන්නෙක්ගෙන් අහන්න කායිවත් අහන්න නැතුව අර සාසනික පණිවිඩයට උරදීලායිදී කටයුතු කරන්න යන්න අපි ලොකු සංස කියනවා නිවන් දැකලා ඉන්න ඕන එක කරගන්න කියලා. මේක කෙරුවට පස්සේ නිවන් දකින්නව නෙමෙයි. නිවන් දැකපු කෙනාට තමයි යොක් කරගන්න පුළුවන්. ඒ තරම්ම ට්‍රිකි. නමුත් මනුස්ස මනසට ගෝචර වෙන දෙයක්. ඒ නිසා භාවනා කරන ගමන් විශාල චිත්‍රය දකින්න අපි මේ භාවනා කරන්නේ ජනප්‍රිය වෙන්නද, ලාභ සත්කාර සමාන ලබන්නද, අරගමේ කරන්නද, ලෙඩසුව වෙන්නද, ඒ ඔක්කොගෙම තියෙන්නේ නෛර්යානික සද්ධර්මෙ නෙවෙයි. නෛර්යානික සද්ධර්මයේ තියෙන ගැළවියන් කියන එක තමයි. ඒකට අපි කියනවා Nirodhe දකිනවා, විමුක්තිය දකිනවායි කියලා. ඉතින් ඒකට අවශ්‍ය පහසුකම් ටික තියෙනවා. ඒක පෙළගස්ස ගන්න. එහෙම නැත්නම් ඒ Tamange ඉදිරි ගමන, ඒ ගැටුම් නැති ගමන සකස් කර ගැනීමට ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් පතන්න එපා. මේ දීලා තියෙන පණිවිඩ ලැබිලා තියෙනවා. ඉදිරියට මේ දේ සකස් කර ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.